නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමානි ඉස්සරේ අනුත්තරියානි සතමානික දස්සන අනුත්තරියං සවන අනුත්තරියං රාම අනුත්තරියං සික්ඛානුත්තරියං පාණිතරියනුත්තරියං අනුත්තතානුත්තරියං තේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුනි සුනෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛරාජෝත්තමයන් වහන්සේ විසින් සරත්නෝර ජේතවන මහා විහාරයේදී සූවනක් පිළිසැදැද්දේ දේශනා කරන ලබේ අනුත්තරය ධර්ම සූත්‍රයයි ධර්ම දේශනාවේ මාතෘකාව. ඉන්නතුනේ ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම දේශනාවක් නිවන් දොරටුවක්. ධර්ම සංඥායනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ මෙනෙහි කිරීමක් නිවන් දොරටුවක්. භාවනාවේ දීමක් නිවන් දොරටුවක්. නිවන් දොරටු පහක් මේ බුදු සසුනේ තියෙනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සංඥායනාව, ධර්මයේ මෙනෙහි කිරීමක් නිවන් දොරටුවන්නේ භාවනාවක් කරන එකේ එන්නේ නෙවෙයි. එනිසා දැන් මේ සැයට එකමාරයක පමණ කෙටි කාලය තුළ දේශකයන් වහන්සේට ශ්‍රාවක පිළිසෙට චිත්ත සමාධිය ඇති වෙන හැටියට අපි කය සංස්පත් කරගන්නේ. ඒ වගේම සංස්පත් කයක් ඇතුළ වාදිතේ නොබලා උදකින නොබලා හස්ත පාවිහාමිහා හරවන්නේ නැතිව අනිවිදයට නොවේ දසවන් නවාගෙන මේ දහම් සභාවේ සවන් දෙන්නේ තවදවත් හේතේකින් සම්මතාවෙන් වාක්‍යයක් දෙවි වාක්‍යයක් උදා වෙන කාලය එන දෙනවා හේත ප්‍රකමයෙන් අර සුතිපද සංඥා ගැන ජීවිතයක අවසානයේදී යහපත් සුතර ධර්මයක් පිළිපැත් වුණා නම් ඊළඟ ජීවිතයේ පුණ්‍යවන්ත වාසනාවන්ත ජීවිතයක් වාසකත් වෙන්න වගේ වර්ධනයක් දෙවියන් මොහොතේදී ධර්ම ශ්‍රවණ ධර්ම දේශන බුද්ධ වන්දන පරිත්‍රාණ ධර්ම ශ්‍රවණ පරිත්‍රාණ ධර්ම සංග්‍රහණ භාවනා ආදී වශයෙන් යම්සා දස පුණ්‍යක් ක්‍රියාවට දස කුසල කර්මපතේට අයිති ධර්මතාවන් අනුගමනය කරතොත් ඒ ජේන වාක්‍යයක් වාසනාවන්තව ජේනවා වගේම උදාගෙන වාක්‍යයක් වාසනාවන්ත පුණ්‍යවන්ත වාක්‍යයක් වාටපත් වෙන බැරි අද මේ ධර්ම දේශනාවේ අපි ගෞරව සංසියුක්තව සාවධානව සමන් දෙන්න අවිස්කාර සබා ගනිමු. මේ දේශනාවේ තුලින් මේ ශ්‍රවණයේ තුලින් අප දෙකා හේතන ජනිත වෙන ධර්ම ශාක්‍යයේ කුසල ශාක්‍යයේ මෙලව ගෑගෙන පරලව ගෑගෙන සතර ගෑගෙන කෙලෙසම ජයගෙන ආත්මය ජයගෙන අපරාමිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ මේ සැනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීතාග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන අවිචාර සදාගෙන මේ දේශනාවේ සාරාංශය සම්මාන බුදුරජාණන් වහන්සේ සතරෙන්පත් අවුරුද්දක් මුල වෙලේ දේතු දේශනා අනන්තයි අපරිමාණයි. ඒ දේශනා තුළින් අගාපත රැඳී පවතින සුවාසුදාස ධර්මස්කන්ධය. තවත් ඒක සම්පීඩනය වෙනකෝ නවාංග ශාස්ත්‍රීය ශාසනය. තවත් එකකින් දෙනකොට සංඛ්‍ය මහා නිසාරය. තවත් එකකින් දෙනකොට ත්‍රිපිටක ධර්මය. ඒකම ධර්මනා විනය. සාන්තුලි දෙවිවරුන්ගොත විමුක්ති සත ඇතේ සාන්තිකර ධර්මයි. සරුවඥන් වහන්සේ දේතු ධර්මයේ එකම විමුක්ති රාජ්‍යයේ අසවක් ධර්මයක්. මහා සාගරයේ විශාලයි. මහා පොළොවට වඩා සාගරයේ විශාලයි. ඒ විශාල සාගරයේ කොතනින් ගේම් බිඳුවක් ගත්තත් කියන්නේ එකම රාජ්‍යයයි විමුක්තියයි. ඒ වගේම සරුවඥ දෙවිතුට බුද්ධ දේශිත ශ්‍රී සත්‍යාවේ කොතනින් දහම් පදයක් ගත්තා ඒක නිවන් රහයයි. ඒක නිසා දැන් අපි මේ මාතෘකාවල අනුසරය ධර්ම දේශනයේ තුලින් අපට නිවන් රහින්ද ගන්න නැදේවා කියලා අවිස්ථාර සබා ගන්න. ඒ ඉමානි භික්ෂුවේ අනුසරයාමි මානෙ අනුසරය ධර්ම පයක් ඇත. කතමානිච්ච ඒ පය කවරක්ද? දක්ෂනානුස්සතිය. දැකීම උතුම් දැකීම නම් වූ දක්ෂනානුස්සතිය. සරණානුස්සතිය. ඇතිවීම උතුම් ඇතිවීම නම් වූ සරණානුස්සතිය. ලාභානුස්සතිය. ලැබීමේ උතුම් ලාභය ලැබෙන ලාභානුස්සතිය. සිතානුස්සතිය. ඉගෙනීමේ උතුම් ඉගෙනීම ලබන සිතානුස්සතිය. පාරිභාග්‍යානුස්සතිය. උපස්ථානයන් අතරේ විසුම් උපස්ථානයේ වෙන කාර්යය අනුසතානුස්සරියන් සීකේන උසස්න සීකිරීම වෙන අනුසතානුස්සරියන් මේ සමල් අනුස්සරිය ධර්ම හය මේ කෙටි මාතෘකාව තුළ කර්ම හයක් අපට පහදා ගන්නට තියෙනවා සරුවක් යන වහන්සේ එකක් එකක් ගානේ පහදා දුන්නා දර්ශනානුත්තරයන්ට කතා හොති. මේ දර්ශනානුත්තරය කියන්නේ දැකීමෙන් උතුම් දැකීම නම් කුමක්ද කොහොමද? මේ ලෝකයේ ඇතැම්කලේ අත පිනවල මේ දේ දකින්න යන අතුන් දකින්න යන ජාතකාව යාලකයන් ඇතුන් දකින්න සතුන් දකින්න යන අක්ෂයන් දකින්න යන යාන වාහන දකින්න යන පොකුණු දකින්න යන උයන් දකින්න යනවා එවාගෙම අලංකාර හෝටල් රැකින් යනවා. අලංකාර මාළිගා රැකින් යනවා. අලංකාර පෙරයක් මේ සාමාන්‍යයෙන් ලැබෙන ගයෙන් ආදී දක්වන පෙරවල් බලන් යනවා. නාස්ති සංදර්ශන බලන් යනවා. මේවා බලන් යාම ලෝකේ තියෙනවා. නමුත් ඒක අනුත්තරීය වන්නේ නැහැ. මක්නිසාද? මෙන්න නිදිදාන. විදර්ශනාඥාන ලබන්නේ හේතු වෙන්නේ. මේ විනාශාවේ කාම නැති කෙලෙස් නැති කරන්නේ හේතු වෙන්නේ මේ නිරෝධාවය සර්වාකාරයෙන්ම ක්ලේශයන් නැති කිරීමට හේතු වෙන්නේ දැන් උපසංහාවය කෙලෙස් සංසිඳවන්නේ හේතුවක් නෙවෙයි නා අභිඥාවය ඒ කියන්නේ විශේෂ නුවණින් ආර්ය සත්‍ය දැකීමට හේතුවක් නෙවෙයි මේ සම්බෝධාවය සතර මාර්ග සතර ඵල ලබන්නේ හේතුවක් නෙවෙයි මේ නිබ්බානාවේ සියලු දුක්ඛාවේ සංසිඳීම වූ නිවන පිණිස හේතුවක් නොවේ. යම් කිසි කෙනෙක් නිත්‍ය සද්ධෝ නිත්‍ය දේනෝ ඒකාන්තගතෝ සද්ධාව පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන ඒකාන්ත අභිෂාරයක් සිටිය දරාගෙන බුද්ධ රත්නය දකින්න යනවා. සංඝ රත්නය දකින්න යනවා. සිල්වත් තුන්වා අසල දකින්න යනවා. ප්‍රතිමා වහන්සේ දකින්න යනවා. බෝධි වහන්සේ දකින්න යනවා. දන්ත ධාතුන් වහන්සේ දකින්න යනවා. සරුවක් ධාතුන් වහන්සේ දකින්න යනවා. එවාගෙම අසුබ දකින්න යනවා. මේ වාගේ දෙදෙන්න විකාශයේ පහළ වෙන දාර්ශනිකයක් සඳහා ආශිතේ සඳහා පිටුවාගෙන යනවා. මේ යාම මේ කාන්තේම අනුත්තරය දැකීමක් වේදවා. ඒ මක් නිසාද? සත්තාන විසුද්ධියා සිටින පිරිසිදුමිය පිළිසෙල ඇති වෙන හේතු වෙනවා. සෝත පරිද්දවාන සම්පිට්ඨනාවේ ශෝකය හා හැඳීම සංසිඳීමේදී ඇති වෙන හේතු වෙනවා. දුක්ඛ දෝමනසානං අස්සගානාවේ දුක් දුම්නස් ඉක්මවා යාමට ඇති වෙන හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍යිතේනාවේ ඥානස් අභිරමාවේ සතර මාර්ග අඥාන සත්‍යනාවේ ඇති වෙන හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍යිතේනාවේ නිර්වාණ ධාතුව දැකීමට සාක්ෂාත් කර ගැනීමට ඒ හේතු වෙන බැවින් එන දැකීම අනුස්සරිය ධර්මයයි අනුස්සරිය දැකීමයි කියන එක දේශනා සඳහන් කළා. හිමිතුන් ආරයේදී අපේ සරුවක්යන් වහන්සේ සයිතලෙන්න මැත්තේ වාසි 29 වෙනි අපේ අතල පොය දවසේදී උයනට යද්දී දකින්න ලැබුණා මේ ශ්‍රමණ රූපයක් නේ වාසිතේ නොමලා කුඩ නිවන් නොබලා සුති විසංගය අධිතරලා පාපයන් කුරේ එල්වාගෙන සතෝ සංසජාන කාලීන දිනුවනේ කියනගෙන ශාන්ත ශ්‍රමණ රූපයක් දැක්කම එතකොට මුන්වහන්සේගේ සිතේ ලොකු ආභෝධයක් ඇති වුණා. ඒ මක් නිසාද? ඊට පෙර අවුරුද්දක් තිස්සේ වාග තුනකදී හිතේ සංවේග ගන්නට දේවල් දැකලා ඒකේ සංවේගයෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ වගේ වෘද්ධියක් දැකීමෙන් රෝගාතුරියක් දැකීමෙන් මුත් ශරීරයක් දැකීමෙන් මාත්‍ර සංවේදයෙන් තමයි අවුරුද්දක් තිස්සේ ගත කෙරේ. ඒ ජරා රෝග මරණ ඉක්මවා යාමට ඇති ඒකායන මාර්ගය අභිනිෂ්ක්‍රමණය කියලා විසිතේ ආභෝධයක් ඇති වුණා. ඒ ආභෝධය නිසා අපට දුරේ. අන්න විසුද්ධිය සෝත පරිජවානං සමසික්ඛමාවේ දුක්ඛ දෝමනස්සානං අත්තදමාය ඥාය පරිජමාය නිබ්බානස්ස සත්‍යිකය කියන්නේ ආනිසංස කොහොම ලබන්නේ සමර්ථ වුණා. එදාම සාවනබතර කුමාරයා උපන්න දවසේ නැති එක අභිනිෂ්ක්‍රමණය කොට අනුමා නම්ිතී රේඛයි වුණා. හත්දාසක් ත්‍රිසිතයෙන් ගත කළා. අදින් දවසේ පිරිසුනා යදියා. ඊළඟ සමානයේ ආලාර සාලාර උද්දකරා සූත්‍ර දෙකලට වරින් වර ගිහින් සාකච්ඡා කළ සමගින් අත් සමාපත්තේ කර්ම අවිඥායක දෙවිවා. ඊළඟ දුක්ඛ ක්‍රියාවට පටන් ගත්තා. මහා ප්‍රධාන නිදිලද අවුරුදු 6ක් මෙසේ විශ්වාසවන්තරේන අවුරුදු 35 දී සුජාතා සිටු දේවිය පිළිගන්නේ කෙරෙහි සිදු ගාලඳනා ස්වකීය ග්‍රාහකතුමා පිළිගන්නේ කුසකමේතියක් පිළිගෙන මේ මහා භූමින් වාසයට බැරෙන් තිබුණු මාර්ගයේ ගමන් කොට නැගෙන දෙයක් බලා මේ කුසකම අතුරු තැන කරනගුණ 14 රියන් විදසාර ඇති වර්ගාසනා රූපව මාර්ග කරාදයට ප්‍රෝතුලා සම්මා සම්බුදු වුණා මේ බුද්ධත්වයේ කියන උතුම් ආස්වාද කරගෙන අර දර්ශන අනුත්තරය වුණා නේද ඒ දැකීම අතිශයින්ම ප්‍රෝධිමත් වුණා නේද? ඒ භෝමුලදී මේ කල්ප කෝටි අසරණ ගන්න ඉස්සේ චිත්ත සංකාමයේ වත කරගෙන සිටියාවු 1500ක් පමණ මේ කෙනෙක් මල සම්පූර්ණයෙන් සෝදා අර විසුද්ධියටපත් වුණා. ශෝකය ශරීරයේ සම්පූර්ණයෙන්ම නැති කළා. දුක්ඛය දෝමනසේ සම්පූර්ණයෙන් ඉක්ම ගියා. සතර මාර්ග ඥාන ඵල ඥානපත් වුණා. සාන්ත නිර්වාණ ධාතු සාක්ෂාත් කරලා සමන්වාන්සේ ත්‍රිත්‍ය වාක්‍ය දෙපරකාශ කළා. ඒ වගේම පින්තුන් මහණැති කෝණික උපතිස්සදේ කළ. කෝණික උපතිස්සය. සතුකාරයේ සාරිපුත්‍ර මහා මෞර්යයන් අද සෞදෙන් වහන්සේ. මේ දෙනම වහන්සේ සංවේ සරිදාරිත කුමාරයාට පරිදෙන්න ආවේ අපේ සතුටක් ගන්න අනුකූලී ඉස්සර වෙලා. මේ දෙන්නේ එක දවස් උපාන්නේ. එක දවස් නම් කරුනේ. එක දවස් අතුරු කියන්නේ. එක දවසේ තියෙන මංගල සතුට සිද්ධ වෙන්නේ. මේ දෙන්නට හිරවැලි කියා 250 250. මේ දෙන්න තරුණ වයසේදී මේ වේදේ කෙලවරක උගලගෙන යෝම විනෝදයෙන් ගත කළ අතර වර්ෂයක් පාසාම බියක් සබ්දයක් ඕනේ පැවැත්වෙන ගිරාන්ගේ සමාධිය කියන නාට්‍ය සංදර්ශනය බලන්න පුරුදු වෙලා සිටියා. මේ නාට්‍ය සංදර්ශනය සැබෙනින්ම දර්ශනානුස්සතිය නෙවෙයි. නමුත් මේ දෙන්නගේ දර්ශනානුස්සතියක් කරගත්ත කොහොමද? වාක්‍යයක් පාසා මේ දෙන්න විශාල ප්‍රමාණයක මුදල් වැය කරනවා මේ නාට්‍ය සංදර්ශනයේ. සෑහෙන දිනේ කලෙක විශාල ප්‍රමාණයක් එකෙන් සපයාගෙන මේ නළුනියන්ට තෑගිදෙනවා. සමීපයන තෑගිදෙනවා. සංවාදවල ප්‍රීතිමත් වෙන අක්ෂර සංග්‍රහය ආයෙනවා. මේක අවුරුදු 50 ගුණ දුන්නා. ඒකම මේ දෙන්න සංකාරයේ ජීවු කරගෙන ආව සත්‍යා භවන්තතාව නිසා යෝනිකුණ මනස්කාරයෙන් පදනා කළා. මේ නටන නළු නෙල්ලියෝ මේ ගායන ගායකයෝ මේ බලන සියලු දෙනාම විනාමයේ විනාමයේ තත්ත්වයෙන් තත්ත්වයේ ජරාවට ව්‍යාධියට මරණයට ඇදීගෙන යනවා නේද? එවන් මේම අවුරුදු 100ක් යම් විස්තර මේ සියල්ලම මෙතනින් ආසන නැගුණු වලාමේ විසිරි යනවා වේ. ඔවුන්ගේ කර්මාරූප විසිරි යනවා නේද? මේක හා විස්තර දෙයක් නෙදෙන්නේ නැතිනේ ගැනීම විනෝද වීම අත්පොල්සන් ගැනීම මේවා විස්තර දේවල් නේද? මේ කාර්යයේ අර මරණ තුනක් ඇති කෙනෙක් සැලිදාවල් සිද්ධියක් නේද? ඒක මේ දෙන්නට සුදුම සංකල්පනාවක් ඇති වුණා නෝනට ලැබුණා. එයින් දෙන්න මේ නාස්ති සංකල්පයෙම තමන්ගේ දසනානුකරේක පලවගත්තා. අන්තිමේදී සංගයේ අවසානය ළඟ පරිගෙන එතන නිවනක් නැති බැරි මුළු ජාම විද්‍යාවේ සුසාරා අරිච්චා. වර්ෂ ගණනාවක් ඉස්සේ ඇවිල්ලා. ඇවිදලා ඇවිදලා ලබා ගන්න තියාගන්න බැරි වුණා. ජරා මරණයෙන් අපෙන් දුරු නිවන පෙන්වා දෙන කල්යාණික ක්‍රියාව ගන්න බැරි වුණා. අපි බුදුන් අපි ආශ්‍රය දැන් වලට ගිහිල්ලා ප්‍රශ්න කළාම හරියට පොත් ගාන ඇතුළම දේවදාසයන් වගේ තමයි උත්තර ලැබෙන්නේ. අන්තිමේදී මේ දෙන්න ආපසු මුලස්කාරයේ කැවිලා දෙන්නම කතිකා කරලා මේ ලෝකෙ හිස් වෙන්න බෑ. අපි නැවතත් යමු. දෙන්න දෙනාගෙන් යමු. කාතරයි කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් දෙන්නම එකතු වෙන්න කියලා එකම දවසේදී මේ දෙන්න පිටත් වුණා. මේ රජගහනුවර සමිතියේ මේ දෙන්නම මේ ආශ්‍රයේ රජගහනුවරට ආසන්න කරනවා. නාලන්දාව රජගහනුවරයි දුරක් සමානේ අද කාමයේ ඇතුලේ සතකුම් කාර්යය ඉතින් මේ දෙන්න අතරේ උපතිස්සට යන අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ උපතිස්ස සමින්දාගේ යන වහන්සේ සතුරාවට ඇතුළලා යනකොට ගියම් ගියම් ගාමී පිළිතුරා රබිනේ අක්ෂිදී මහා රහතන් වහන්සේ දකින්න ලැබුණා. මෙතෙක් කල් කවදාකවත් ඔය වගේ පැහැදිලි රූපයක් දැකලා නැහැ. මේ මේ සිංහිය කියලා කියන්නේ නැත්තා. මේවා මේ ශරීරය තුනේ දැක්කේ උන්වහන්සේ වගේම බම්ලයක් තමයි අපිටලා දුන්නේ ඇත්තේ. වාසිත දැනීමක් උන්වහන්සේට නැහැ. සියලුගාන්නේ මහා මනාතිහි සුතුලේකමයේ අධිකරාදෙන්න. ඒකෝ ගමන් කරනවා. මොකටාන්ත ප්‍රයත්නෝ කෙරෙන්නේ දෙනවා. පස්යෙන් ගියා නැරෙන උතුමන් ළඟ නිවනක් ඇති කියලා අහන්න ඕනේ කියලා පස්යෙන් කියනවා. තාතන් වහන්සේ පිළිසඳා ලබාගෙන ගහක් වලට ඇවිල්ලා ගම් බල ගන්න. මේ උපදීක පරිචාරණයන් වහන්සේ දෙන්නේ නැහැ. ආත්මයන් හදාගන්න. ආත්මයන් හදාගන්න චරිතරාගත තමයි දෙන්නේ අප දෝණය කරන්න දුන්නා. වරදෙන සුදු සත්‍යයෙන් ඉන්නේ සමාන කැලිය. කතාවේ ධම්මාවේ අවසානයේ පාත්‍රයක් ඉලගෙන ශෝධන සුසුත ලැබෙනවා. සාකල්න අපේ දැහැටි වරදන මොදෝනේ කියලා පස්සේ ඔබ ගෞරව සංකේතව කතා කරා. ස්වාමීනි උභාසයේදී සැලැස්ම සාන්තයි. උභාසයේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි. ස්වාමීනි උභාසයේ ගුරුවරයා කවුද ස්වාමීනි? උභාසයේ ශිෂ්‍යයෙක් ස්වාමීනි කියලා සැලැස්ම. මේ රහතන් වහන්සේ කියන්නේ පරිද්දායතියෝ බුදුසාසනයට පටහැන්නේ වැඩි කතා නැතුව කෙටියෙන් උත්තර දෙන්න ඕන කියලා හිතාගෙන ඒවා මම නවක හැරිද්දේ. නම් මේ සාස්තුන් වහන්සේ ගෞතම සාකම්මේන්ද්‍රයන් වහන්සේ මම උන්වහන්සේ ශිෂ්‍යයෙක් කියලා. මෙයාට ඒවා ස්වාමීනි මේ ගෞතම සිද්ධාර්ථ ගෞතම සාකම්මේන්ද්‍රයන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් දිලා මට අවසර ලැබෙනවා. මෙයාට කිව්වා මම මේ නවක හැරිද්දේ දිග දේශනා කරන්නේ මම තමක් නෑ කියලා. නෑ ස්වාමීනි මම මොහොම කිව්වේ කියලා. වම කිව්වේ කියලා. මට පුළුවන් නේද කියලා දිනේකින් තේරුණා. ඒ නාමයේදී අසිරිම ආරාධනා පිටුම දානවා දේශනා කළේ. සංගතනාවේ බාහිරදී වැඩිමේ කොට ගන්නවා. යේ ධම්මා හේතු භගවා ඒ සංහේතුන් සතාගතෝ ආව ඒ සංචයෝ නිරෝධෝ ඒ මං වාදී මා සමයෝ යේ ධම්මා හේතුපදා යම් ධර්ම කෙනෙක් හේතුවෙන් අට ගන්නා වැඩ නම් ඒකම හේතුන් තථාගතෝ ආහ ඒ පරකාරණයන් හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා ඒකංශ යෝනිරෝධෝ ඒ හේතුන්ගේ නිරෝධයක් දේශනා කළා ඒ නම් වාදී මහා කරුණෝ මහා ශ්‍රමණෝ අපේ සාතුල භාෂේ නෙමෙයි දේශනා කිසේක කියලා ධාතා කලාපර දේශනා කළා වාකාපදා අපෙන් දෙකක් ඇහෙනකොට ඒක සිය දහස් වෙනින් වටා ගන්න උපතිස්ස පරිම්රාජිකයන් වහන්සේ දහසක් වගේ ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලයෙන් අමාම අදිවන් ආවෝද කරා. ළඟනම කාර්ය කරලා සියලු විස්තර ආලංකරණය දෙකයි. තුන් එකක් ප්‍රදර්ශනා කරලා මම මේ මිත්‍රයා සමග එනවා කියලා පොරොන්දු වෙලා පස්යෙන් සත්‍යයට තියෙන තේමාවේ පස්යෙන් සත්‍යයට ගෞරවයෙන් ගමන් කරලා ආකාර කළ සමග මිත්‍රයාට කිය. කොහොමද පරිණාමය කියනවා සම්මුඛවලා. උනාසෙන්නේ මේ ගාථාව ප්‍රකාශ කරනකොට ගාථා තන හතර ඇහෙනකොටම ඒ කොහොමද පරිණාමය වහන්සේගේ සෝවාන් මාර්ග පරිණාම ආબોධ කළා. දැන් මෙතන පැහැදිලි වුණානේ අර කාන්ත ඉරියව්වෙන් හැරෙන කරන සෞර්ධිකයන් මහන්සිය කියන්නේ අපගේ මහා රහතන් වහන්සේ දැකීම දක්නා මිත්‍රයක් වුණානේ. ඒ දැකීම නිසා සත්කාන විසුද්ධිය විසුද්ධියටපත් වුණා. සෝත පරිත්‍යාගයන් සම්පූර්ණාවේ සෝත පරිත්‍යාගයේ ඉක්මවන මාර්ගයටපත් වුණා. දුක් දෝමනසානං මස්සකනාවේ දුක් දෝමනසාන්ති දේවයටපත් වුණා. ඥාන ඥාන සාධනමාවේ මාර්ග ඥාන පරිණා ලබන්න සමත් වුණා. නිබ්බානස සත්‍යය නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමත් වුණා. මේ දෙදෙනා වහන්සේ තමන්ගේ දිවිවල දෙකේ කණාවක් සමග බුදු සසුනේ කැරී වුණා. දෙකේ කණාව ශ්‍රාවක පිළිස එක දාසේම රහත් වුණා. එනිමු උපසිත පරිණාමිකයන් වහන්සේලාගෙන් සිට සතුව දෙකක් ගරු. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නවත්තුර පතරසවා පොහොදා සේරහක් වුණා. රාජ්‍යයේ පොලිත පරිදායක නම් සිටේ මොහොමගලන් මහරහතන් වහන්සේ දවස් අටකින් රහත් වුණා. දැන් මේ සියල්ලට හේතුුනේ දර්ශනානුසරය නේද? සිමෙතු මහණැති මහා කාසික මහරහතන් වහන්සේ වඩිනවා දැකලා කතා කළේ ඝනහරන්නේ වඩිනවා දැකලා කුල දරුවෝ 1000ක් දෙනා පරිදිල සෞඛ්‍යයේ සතා මහා රක්ෂාවේට පත් වුණා. මහා පාරක සමාරාතන ආදී සිතිලක්යන් සිටියා සම්බුද්ධ කියන්නේ. මේ සම්බුද්ධ රහතන් වහන්සේගේ දැකීමේ සමන කුල දරුවෝ 1000ක් දෙනෙක් පරිදිව රක්ෂා එකවර නෙමෙයි වගේ චන්ද්‍රගුප්ත සාතන් වහන්සේගේ ශිෂ්‍යයේ සිරියුත් රහතන් වහන්සේ දැකීමේ සමන ප්‍රසාමයේ පාටෝ කුලකරණෝ දාසාංගලේ කලිව රහත්ුණා. සුරිගුත්තරහතන් වහන්සේගේ සිද්ධාර්ථයක් වන්නේ ධර්මාසෝම රජකමලේ ඇරිසිතේ මහා කම්මරාක්ෂිත රහතන් වහන්සේ සැලෑවේ ධාතන සමාපත්තිය යදී දවසකදී ධර්මාසෝම රාජිලංගේ දොළවරු තිස්ස කුමාරයා උපරාජතුමා ලක්ෂයක් වෙනක සමරමෝ ධර්මයේ නිවන ආශ්‍රයයේදී ඒ අනුව දකින්නම මේ රහතන් වහන්සේගේ පිටුලගේ ඇතෙන් කොලාතුමිකයක් හදාගෙන පවන් කරනවා දැක්කා. මේ දැකීම නිසා මොකද ඇති වුනේ? මේ ශිෂ්‍ය කුමාරයාට ශිෂ්‍ය උපරජතුමාගේ හිතුණ අහෝ මොනතරම් ආස්වාදයේද බුදු සසුනේ මහානදා පිළිද. අපරයන්යන් දකිනකොට වනසත්තු පානමයෙන් දුවනවා. සිල්ලුතුන්ගේ ඇවිල්ලා වනසත්තුව තැන්කර උපස්ථාන කරනවා. එනගාම ආපසු සාධිවාසයේ තියෙන අභියාවක මහා බරලා මහා රජුන් මේ වගේ අවසර ගැන ඒ ලක්ෂයක් ක්‍රිකේතේ මහා ධම්මරාජික මහා රහතන් වහන්සේ ශිෂ්‍යයන් හැටියට පරිවිව සෞඛ්‍ය සදාරහත් වුණා. කාලින යුද්ධයෙන් මහා සංවේගයට ධම්මතන කප්ප තුන් වාරුද්දා මානසික දුකෙන් ගැලෙනු අතෝක රජතුමා දවසක් මාළිගාවේ මතුමාස්තරාවේ සක්මන් කරමින් සිටිද්දී සීනඳුරු කවුලෙන් දකින ලැබුණා අගනිදුරේ ඈතින් වදින නිරෝධ සාමණේරයන් වහන්සේ. මේ නිරෝධ සාමණේරයන් වහන්සේ වදින වේලාවේදී මේ රාජිරුවන් පුදුම සංකල්පනාවක් ඇති වුණා. අනිත් මිනිස්සු මේ පාර යනවා. වර්ගකෙට බලනවා, ඔළුවෙම බලනවා, අත්පාද විපාක දෙනවා, කලබලෙන් යනවා. විචිත්තව යනවා. මේ පුනා ස්වාමීන් වහන්සේ වාසිත බලන්නේ නැහැ, උදෙම බලන්නේ නැහැ, අතපය වෙනවන්නේ නැහැ, බොහොම සාන්තව ගමන් කරනවා. හිතුණා මේ රජුවන්ගේ වයසින් දෙන්නේ පුනා වුණා මුලාන්තයේදී විසක් ගුණයක් ඇති, ගුණ නිදානයක් වගේ ඇති සාකච්ඡා කරන්න ඕනේ කියලා ඇනිතුමෝද කියනවා අහාමුගේ නන්නාර පොඩි ස්වාමීන් වහන්සේ මේ කරණම කරගෙන ඉඳයි කියලා. ඉතින් ඇනිතුයාගේ ආරාධනා කරලා ඇතින් බලන්නේ කියලා. තරණය දේශනාව ඉක්මනින් ආරම්භ කරන්න දෙන්නේ. ඒ කියන ආරාධනා සමයේදී ගැළුවා කියන කවුරු. ඉතින් මේ රහතන් වහන්සේ අත්තාව නිවාසාමණේරයන් වහන්සේ කිසි කලබලයක් නැතුව මාර්ගාවට ගැදියා. නදන රවිසි මහරජාණන් අතර සුදුසු අස්නන්දලා අස්නේ වාගෙන්නේ කියලා. එදා මේ හැමල ගැළුවා වාසිතේ. මට වඩා වැඩි ස්වාමීන් වහන්සේලා දෙපිරින්දාන් කියලා කවුරුත් නැහැ. ඒ මොකද රාජ්‍ය වේදේක බෞද්ධයෙක් නෙමෙයි. නිවන් කියන්නේ දන් දෙන්නේ. අටගාසක් තීර්ථ යන තමයි දන් දෙන්නේ ඒක අනිසි. මේ වෙලාවේ බින්දුවේ සාමණේරයන් හස්සෙත්ව මට වඩා ලොක්ෙක් මෙතන නෑනේ. සීවාරණයන්නේ. පරිදිරෝ පුදුම වුණා. නවින්දා බැරි කලන්නට සීවාරණය. ඊපස්සේ අපෙන් අල්ලගෙන නැන්දේ. කවි කුමාර හිතුවා වයසින් කුඩා වුණා ලබති වුණා සීල තේජයෙන් ශ්‍රේෂ්ඨයෙහි විදලා මුළු ධම්මොද්දීපේක අගරජ වාගෙන සිංහාසනේ ස්වාගෙන සමස්තෝමේ සීල තේජයෙන් නිසා මේ විදලා දුන්න උනා. යබද ආරාධනා කළ ස්වාමීන් ඔබ අරකේ ධර්ම බණ කල්යක් මට කියා දෙන්න. මේ නිදෝෂේ සාමණේරයන් වහන්සේ මෙතේ මෙතේ කෙනෙක් නෙවෙයි. උනාටගේ ඕර જાතිය ගැන බොහොම වැදගත්. උනාටගේ මේ වර්තමාන කාලය බොහොම විශේෂයි. ඒ මොකද? අශෝක රජුගේ පියා බින්දුසාර. බින්දුසාර රජුගේ පුතුන් එකසේ එක්කෙනෙක් කියන්නේ ඒ වැඩමල්ම පුතා සුමන. සුමන රාජකුමාරයා උපරාණ හැටියට සේවය කරමින් සිටියේ. අශෝක රජුගේ යුද්ධයේදී සුමන රාජකුමාරයා මේ ගියා. උපරාජුගේ මේ ගියා. ඒ රාජකුමාරගේ දේවියගේ පුතේ මේ දරුවා එකතු වෙච්චි. මේ දේවියගේ අප්‍රතිමේලාසෙන් මාළිගාවෙන් ගහලා ප්‍රාර්ථනා කරන යනකොට කනවල කරනකොට ඉන්නේ දාස් වෙන වාඩි වුණා. මොකද ආසනද? මොනවා ඇවිදින දේවතාවා ගමෙන් මිසුන්දේ තිබු අවුරුදු විශාල ලාභයක් මහා පුණ්‍යවන්ත රාජය මහේතිකාවක් පොලේ ගමට ඇවිල්ලා ඉන්න මහා මාර්ගා සංවිධානය කලාකම්ම කියලා දේවතාවා මනුස්සයෙක් දෙන්නේ. ඉතින් මේ කනවල ගමෙන් මිසු දුවගෙන ඇවිල්ලා මේ විස්වාමයේ ගන්නතේ ඇගෙන පිළිසිදු කරනවා මන්දාක ගාලා ආරක්ෂාසන උදාන කරේ. එතන තමයි මේ ධර්ම උපන්නේ. ඒ දරුවා නම් කැවේ මිත්‍රෝ දෙන්න මොළු ගාලට උපන්නිකා. මේ දරුවා වාසන අපේ නෙතන් මේ මෞකමියම දෙන් හදාවදා ගත්තා ධර්මයේ බොහෝම ගෞරවයෙන් ආරක්ෂා කළා. වාසන අපේදී මේ දරුවා මානේ මේක ඇත්තේ ඒ කියන මහා ධර්මයක් මහා සංඝාතිගේ ශිෂ්‍ය රත්නයේ ඇතුළත. මේ නළුවා කයිදේ එකද සුද බාහිර කොටද ඒ විද්‍යා සත්කාලේකා සේ පිළිසියාඥාන සහිතව මහා රහත් භාවයට පත් වුණා. රහත් වෙනකොට මේ ප්‍රීතිකව ධාරය වුණා. මුනාතේගේ පූර්ව ජාතිය යන බානුකොට ධර්මාතුංග රජුවෝයි දේවානන්ද පිටක රජුවෝයි මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පූර්ව ජාතියෙහි ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙට සහෝදරයෝ තුන් දෙනෙක්. මේ කණවැරෙන්දෝ තුන් දෙනෙක්. ඒ යදිමලා තමයි යදිනේ ඉන්ද්‍රෝද සාමණේරයන් වහන්සේ උනේ. දෙවැන්නා තමයි දේවානන්දසී ප්‍රගතිමාමේ ලංකාවේ. තුන්වැන්නා තමයි අශෝක රජුනි. ඉමේදී පූර්ව සම්බන්ධයකුත් මෙතන තියෙනවා. ඉමේ වෙලාවේ ඉන්ද්‍රෝද සාමණේරයන් වහන්සේ එක වර්ණපදයක් දේශනා කළේ ධම්මපදයේ අප්‍රමාද වර්ගය. කඩේ මාත්‍යාගේ ඉතිහාස ස්වාමීන් ඇති. මම බුදු දහමේ තේරුම් ගත්තා. මම අද පෙරවන් සමන යනවා. මම අගපදාන සදා බෞද්ධයෙක් හැටියට කටයුතු කරන්න ඇතේවා. අද මතම් ගෝවාන්ති ඇති අසනමකට මම දාන්නේ දෙන්නේ. මම කියන්නේ මම උපාධියන් වාස්තේ දෙන්නේ. එහෙනම් තවත් නමර. ඒක මගේ ආශාරයන් වාස්තේ දෙන්නේ. එහෙනම් තවත් නමර. ඒක සම්පූර්ණ කරනවා කියන්නේ. එහෙනම් තවත් නමර. සිඹාරයක්. පසුදා කිස් දෙනා ප්‍රේක්ෂාමයට යන්නම කළා. මෙහෙම දෙමින් ගින්නේ සංගරාත්මය වැඩි වෙන වැඩි වෙන 60000ක් සංගරාත්මය දිනකතා කඩිනේකේ ගන්න කියලා. කොතෙන්ද බුදුදහම කියලා දැනගෙන 80000ක් පෙර විහාරේ පෙරේවා මුදම් දෙන්නේ. එය විහාරේ කරවා පූජා කරන දවසේදී සමන්දු දරු දෙන්නා බුදු සසුනේ සැලසෙන්නේ. මේ විකුණාවේ සංගමිතා කුමරිය. ఇది పునరావేగామ సైజోన ఎదామత సంప్రదాయన వారికి విశ్వాయి ఉపసంప్రదాయకు మహారహస్వావిక దర్శనం සාමික කුමරිවාට දහාකාරී එදා කයිදුණ ජාවිතා කිත්තමානවත පුරා උපසම්පදාන සාතුණ මේ දෙවිලා ත්‍රිපිටක ධාර්මීය සමයි දෙන්නේ මේ මහා රහතන් වහන්සේගේ උපසම්පදායෙන් අවුරුදු 12 වෙනි කාලයේදී තුන්වෙනි සංගායනාව සම්පූර්ණ වෙලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ රාජිනුවන්ගේ දායකත්වයෙන් තමයි සාධන සෝදනය කරලා තුන්වෙනි සංගායනාව කරන්න දායකත්වය දැරේ. මේ මාගේ පුදුමාකාර සාධන සංගායම් කරන්න සමර්ථ වුණේ මේ රාජිනුවන්ගේ දර්ශනාවෙන් කරන්නේ නේද? අර ශ්‍රමණයන් වහන්සේ කියන්නේ නිරෝධ සාමණේරයන් වහන්සේ දැකීම නේද? මෙන්න මේක නිසා කෙලොතුන් වහන්සේලා දැකීම දසනාමය සදී. ඔරන්නේ පූජනීය වස්තු චෛත්‍යරාජයන් වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, කිව්වක් මහා සංඝ රත්නය, අසුබ දර්ශනය මේවා දසනාමය සදී. හැබැයි අපට ලැබෙන අනේ දර්ශනාත් අපි අමතක කරගන්න ඕනේ. ජාති සලසලමුන් දැන් මේ දවස්වල නැතුම් දැයුම් දෙවි සෙල්ලම් මොලේ බක්මා වලේ කියලා පවත්වනවා මේ ක්ලඩ. අර කියලා සම්බන්ධතාවය තමයි. අවුරුදු සුවාරා කෙරෙනවා. සමාන විවේචනා කරනවා. සමාන පෝරාල කරගන්නවා. নানা ප්‍රකාර දේවල් දකින්න ගන්න ලැබෙනවා. ඒ වෙනාවේ අපිට ඇහැට දර්ශනයෙන් මොකද කරන්න ඕනේ? ඒ වෙනාවේ කන කිනේ නෙමෙයි. ඒ කියන්නේ ඉලක්කුණු කිනේ නෙමෙයි. ඒ වගේ ප්‍රෝඩ ගන්නට ඕනේ. දැන් දැක්කන්නේ මුලින් සතාවේ සයෝත් මොගලන් දෙන්න. ඕලෙ දෙපිට දෙන්න අර ගිලාගේ සමාජයේ නාට්‍ය සංගමයේ සමන්ත විමුක්ත මාර්ගයට ප්‍රති කරගත්තනේ ඒ මාර්ගය පිළිගන්නට ඕනේ මේ නතරන ගවයන ජීවු කරන දබරනේ ජනතාවල දැන් මේ අවුරුද්දක් තුළ උසෝ බැලුවාට මේ අතට අවුරුද්දක් ඉන්නවද නැන්නේ දවසින් දවස දවසින් දවස ජරාවට සමීප වෙනවානේ යාවේ සමීප වෙනවානේ මරණය සමීප වෙනවා නේද ඔය අතරතුර මේ ඇතුළු කයින් වචනයෙන් සිටින් අපසාර කරගෙන මරණින් මත් අපසාර අපාගාම වෙනවා නේද මේක තමයි සංකාර ස්වභාවය එනිසා මේ සීල සංස්කාර නැක්කමේ ජනතාවගේ නාම රූපී සංකායතනවල මේ සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකෙන් තේනවා දුකයි නැති දෙකේ නබුවත් නාවිකා අනාත්මයි කෙලෙකෝල් ගණන් අතදායි අනිත්‍ය දුක් අනත්තයයි දුක්ඛාරි සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්තමය නිරෝධ සත්‍යයි නිරකයාමි ආයත සමාධි මාර්ග සත්‍යයෙන් නිකාන්ත කුරුදු වෙනවා දැන් මෙතන වල මොකද සිද්ධ වෙන්නේ ඒ ධර්මයේ ධර්මයේ කිසි දෙයකින් අපේ හිත කැහෙන්නේ කාම දෝෂ මොහ උපක්‍රේත කාලවන්නේ ඒ ඕනෙන් දකිනවා ඉන්නේ ධර්මයෙන් ලැබුණොත් ඒක හරවන්න ඕන වගේ කුසලකට යොමුතු මානසිකාරය. ඒකෝ තමයි හැම වෙලාවෙම එන සුදු පිනක නිවන් මාර්ගය. ඊළඟට කරුවන් යනවා දේශනා කරලා සාධාරණ කරේ. මේ ලෝකේ මිනිස්සු මේ දේවල් අහන්න යන්නේ. ඒ කියන්නේ අපේ සාධන මොනවා තරම් අහන්න දේවල් තියෙනවා. යම් මොකදිනා යන්න ඕනේ නැහැ. බෙදෙන්න තියෙනවා নানা ආකාර සංකේත. ඒ කියන්නේ ලෝක වාහනේ තියෙනවා. ඒ වගේම තම තව මාර්ගයේ වේදී වලින් තියෙනවා. ඒ කියන්නේ ගුවන් විදුලිය. එලා මේ මේ කාලේ දැන් තියෙනවා. ඒ හැම එකකින්ම ඈගාවල් තිස්සේ වාහන දෙනවා. මේ වාහන කොහොමද දෙන්නේ? තමන්ගේ අවිවෘතව මානසිකාරයෙන් නම් ඇහිවේ. ඒ අනුවල සිද්ධයන්නේ ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචේචාරි පප්‍රේත. කොයින් කොටින්ම අපිට. එනිසා අපි හරවන්න ඕනේ එක සාමාන්‍ය උත්තරිය තියෙනවා. මෙතන සරණානුත්තරේ නාමයෙන් සරුවක් යන වහන්සේලා ගානේ සද්ධා පිළිතුවාගෙන, ගෞරවයෙන් පිළිතුවාගෙන, භක්තියේ පිළිතුවාගෙන ප්‍රහාණයයි. සරුවක් යන වහන්සේගේ දේශනා කාණ්ඩයයි. බුදුබණ වදයක් කාණ්ඩයයි. මේ ඇන්නේ සත්තාන විසුද්ධිය සිතේ පිරිසුදු වීමට හේතුවක් වෙනවා. ශෝක පරිණිරවාණ සමතේ සමාවේ ශෝක පරිණිරව ඉක්මවා යන්න හේතුවක් වෙනවා. දුක්ඛ දෝමනස්සාන අත්ථගමාවේ දුක් දුන්නත් ඉක්මවා යන්නේ හේතුවක් වෙනවා. යායන පරිගණාවේ මාර්ග ඥාන පරිඥාන ලබන්නේ හේතු වෙනවා. නිබ්බාන සත්‍ය ක්‍රියාවේ සාන්ත නිවන ධාතුවබෝධ කරගන්න හේතු වෙනවා. මේ කවදානම් ප්‍රේමනාගේ බුදුබණ ඇති. ඒක ඇතන දේවල් ගැතුනේ උතුම් නැතිව තමයි බුදුබණ පදයක් ඇති වෙන්නේ. ඉතින් මේ බුදුබණ පදයක් අහනවා කියන එක දුන්නක දෙයක්. කල්ප කෝටි ගානකින් වාසාවක් නැති දෙයක් තමයි මේ බුදුලාගේ. බුදු කෙනෙක් පාන වෙන්නේ තෝරන බුදුදානක් ලෝකයට ඇති වෙන්නේ. අනිත් කාරණේ බුදුදාන්නේ තිබුණාට ආબોධ කරගන්නේ නැති නිසා දේශනා කරන්නේ නැති වෙනවා. එනිසා දැන් මේ බුද්ධෝත්පාද කාර්යයන්ට බුදුදාන මහන්ස පොදු සුත් වෙනවා. එනිසා දායකක් කරේ තිබුණා මේ ධර්ම විද්‍රවණය පිළිගෙන යනවා නම් වෙන්නේ තෝරන්නේ. ඉතින් ඒක ආයත කුදුම සිද්ධියක්. විශ්වමාරාමයේ සාමණේරයන් වහන්සේලා නවයෝධිලා පාර්ලමේන්තුවේ දීඝවාප්තියේ ජාතක භාණක දේශකයන් වහන්සේලා දේශනා කරන වාසා ධමකක් ඇති විදේශාන්තරේලාට දේශන ආරම්භියා. ඉතින් නවයෝධිලා පාර්ලමේන්තුවේ ඥානසත් දෙරේකයි. උනාගේ එළිමෙකම් බලනවා. හැබැයි යන මොකද කොටද? පළවෙනි ගාථාවෙන් අන්තිම ගාථාව යන්නේ. නිමිතිය. ඉතින් ජේතවන ආශ්‍රය විදේපාන්දර බණවසන්ත නැගෙනකොට මේ පොඩි හඳුර අඬන්න පටන් ගත්තා. මොකද නඩන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර දුරාවන්නේ බණ දෙකව ගන්න මට බැරි වුණානේ. ඒක නිින්නේ ගියා මට පල්ලෙනේ ගාතාව නිදු ආකාරයකට ඇන්නේ. එහෙනම් නම් අදත් මම බලන්න කියන්නේ තේන මේ දේශකයන් වහන්සේ මහසී නොබ නරියදලාතේ කරුණාන්විතව මහා විශ්වාසයේ ඥාපක දේශනේ දැක්වුවා. අනේ මේ කුඩා ස්වාමීන් වහන්සේලා ඉක්මේ දෙන්නේ නැතුව සමාජගත වුණා වෙන ගණයට ඇතුවා. මනාවනාවකම් වැඩගත්ු දේ පාංගල දාසක් නැයි සතුනාගිට සෝවාන් මාර්ග ඵලයෙන් අමාමහ නිවනා දොඩු කළා. මෙන්න සමනානුත්තරය වුණාමයේ මේක සංඛාරේ ගලම්බ සිත් කියන දේනාතරයට 59ක් වාස් කරතුවා. මේ මේ ස්වාමීන් වහන්සේලා මදා පාරේ පහළට මා ආනිවාස දේශනේ පැවැත්තුවා. බොහෝ දෙනෙක් ඒක පිටුවා. අද වාගේ මේ සැයට දේශනාවක් නෙවෙයි. ඉරදා ඈන් විතර පටන් ගත්තාම පසුදා ඉර උදාවනකේ දේශනා කරනවා. ඉතින් මේ දේශනාව බොහෝම සර්ව සම්පූර්ණ දේශනාවක්. ඔය අතරේ ඉන්න කාටක විසුණු ආශය යන බණ අඳිනකොට කෙනෙක් පිළිවිලා ඉඳගෙන කාලාවක්. ශාලාව විදිහට ඇත්තේ අභෝග කරලා නුදෙකම නැතුවා. රාත්‍රියේ ගණ අදිනකොට මෙන්න පොළොවේ ඉස්සරලා පාට දැක්කලා. ස්වාමීන් වහන්සේ බුද්ධිමත් කරේ ඒකම මේ පොළොව අල්ලගත්තා. ගේ ගලන පොළොව අල්ලගෙන පදම්මේ දාලා ගැටලා ගත්තා. එළියෙන් නිකන් මෙතන බණ ඇතුලේ ධර්ම කරුණේ නිහාල් සත්‍යඥා වක්‍රය මම මේ අහන්න ගන්න මේ කාර්යය කරනවා. මම මේ විතරයි මේ මාර්ගය නාට අනුසාරන රාජේ විදියට රාගම ගන්නවා. අලියම් කාර්ය වෙනකොට උනාසේ අනාගාමී මාර්ග සංයෝන අවබෝධ කරගන්න. ඉතින් පොළොවට දාගතිය. බඳුනින් නැගෙන්න ගියාට පස්සේ ඉස්සරහට ගින් දේශ ගන්නාට කියනවා ස්වාමීනි මම ඉන්නේ නෑ මේ පිටකට වෙන හොරෙක් අල්ලගත්තා. දැන් හොරාට දෙන්නවා පොළොට. සුදුසු කල්පනාය හොයනවා. එලක් නෑ මේක ඉන්නේ නැති. අනේ ස්වාමීන් මේක කිව්වනම් අන්න රසමක් වෙනවා. එකක් මනසේක නැගිටලා කලබල වෙනවා. එකක් දේශකයන් මහන්සේ දේශනේ නරක වෙනවා. අනික මට ලැබෙන්නේ තියෙන ආවෝදන ලැබී යනවා. දැන් මේ අන්තරා තුරන නැති වුණාම නම් ධ්‍යානෙ ඉදීම කියලා මේ කතාව දෙහැරිය. මේ කුමන සිද්ධියක්ද? අර සමනාමිත විවේද. ශ්‍රද්ධාවෙන් බය නැති වෙන නේද? පිළිතුරු මා ඈත සාපේක්ෂය සිතුල් කවේ ඒ වගේ මේ උදාහරණ කඩේ කියන තුනන් වහන්සේ ධර්ම දේශනා කරන ආර්ය වංශ දේශනාව. එක්තරා උපාසිකාව. ඒ උපාසිකාව අපදවිව වඩාගෙන මේ බණවන්ට. හැබැයි සාලාව ලොකෝම පිළිලා නිසා දහක් මුලනේ කුඩා දරුවා සකස් කළ අම්මා වාඩි වෙලා ගන්නවා. ඒ වෙනකොට රාත්‍රියේ මැදේම පවන වෙලාවේදී මා පිළිච්ච ඇයිදන්නේ කුඩා දරුවට දත්ත කළා. අම්ම බලන්නේ කියලා. අනේ මේ අම්මගේ සියේ කම්පාවක් ඇති කරගත්තේ නැහැ. හිතුවා සංසාරයේ අනන්ත ජාතවල මගේ දරුවන්ට සම්පූර්ණ දත්ත කරන්නේ යන්නේ ඇති. නමුත් මේවාගේ බලපෑමක් අහලා හිතා ගන්න ඕනේ මේ කාලේ මේ ධර්මයේ නරකයන් ඉතනම් මගේ දරුවා සූපත් වෙනකන් ලැබේවා දරුවාගේ ජීවිතේ රැකේවා කියලා අනිත්‍යයෙන් බලනවා. අලුයන්ගේ ගොන්න බෞද්ධයේ සෝවාන් වුණා. දරුවන්ට කැලේලා ප්‍රතිලා ආශිර්වාද කළා. දරුව මාතෘ ධර්මයේ ණයයන් සාරි. මේ ණයයන් ධර්මයේ සත්‍යයයි. මේ සත්‍ය බලයෙන් දරුවා නිවිත බකින්වා කියලා සත්‍ය අපලා සංජාතකවා. දරුවා නිරාවය ඉඳලා ඉස්සරහ. මේ පුදුම ආස්වාදයක් නේද? එමත් නිසා විශ්වාස භාවිතවා කරන බණ ඇති වචනාතුන. මේ නිසා මේ ධනය දෙන්නේ තව අනුත්තරයක්. හිමිතුන් ආහාර කියනවානේ අපේ සරුවක්යන් වහන්සේගේ ධම්මචක්ක පවත්තන දේශනාව කාමයේදී 18 කෝටියක් ධර්මයන් රහත් වුණා. අසංඛේයයක් දෙක සෝවාන් වන අඥාපෝණ්ඩය ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ මාත්‍රිකාද ඒ ධනය කියන අනුත්තරේ ධනය කියනවා පුළානේ. ඒ වාගේ මහා සමයේ සූත්‍රයේ මහා මංගල සූත්‍රයේ හරාභව සූත්‍රයේ සුවතන සූත්‍රය, සම්මා පරිභාගණී සූත්‍රය, සූර රාමෝ ආදී සූත්‍රය, එවාගෙම සූර විනෝ සූත්‍රය, මහා විනෝ සූත්‍රය මේ ආදී දේශනාවලදී අසංසේය අසංසේය ගැනීම පිළිබඳ අමාමහ නිවන් ආબોධ කරගෙන තියෙනවා. ඔය ආයේ විශ්වාසයේ සමාගමකදී අසංසේය ගැනීම පිළිබඳ එවාගෙම අසුභ ආඝාත දැරීම, විෂාද දැරීම, විෂාද දැරීම, අසලිකාත දැරීම ඔයාලා නිවන් දැක්කට දීක අනන්තය බණ අහලා. අර ප්‍රියංකර මාතා ප්‍රියංකර පුතා වෙන්න අනුගමනා කරනවා කියන යසු ධම්ම ප්‍රණීතේ සමන් වීගෙන ඒ ත්‍රේත දුක නිදෙන්නේ දෙත සෝවාන් වෙලා ප්‍රේත දුකේ මතුනලා කියලා හැදෙන්නේ. ගුණබුදු මාතා වස්වාගේ බණ කල්යක් කරලා සෝවාන් වුණානේ. මේ නිසා කාටද මෙලොවදී සතුටු ජීවිත ලබන්නේ පරලොවදී සුගති සම්පත් ලබන්නේ හේතු වෙන්නේ බැරි අකමැති අතුරින් උතුම් ඇති වෙන බුදුබණ ඇති වෙනයි කියන එක මේ සාධියමයි. දැන් අද මේ අවුත් සමවේදී සිංහතුන නොයේ ඒවල් අහන්න ලැබෙනවා. මේ වහන්න ලැබෙනකොට අපි කලකිරෙන්න අවශ්‍ය නැහැ. ඒකට දේශ කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ තෝරන යෝනිසෝ මනසිකාරයේ කුසල සිතම්බාට හරවා ගන්න. දැන් මේ සංගීත කරන අය, මේ ජීවිතා කියන අය මේ හඳ මේ වර්තන අක්ෂරයක් පාදාව සිදිකිදී දිවිදී යන අනිත් දේවල් නේද අනිත්‍යයි නේද ඇති වෙන නැති නිසා දුකයි නේද කරුණු කරුණේ ලෝකවත් නිසා අනත්කාරය නේද පිළිකුල් ගලේ අසුබයි නේද මේ අනිත් දුක්ඛානාත තේනම මේ ශබ්ද තරංග මේ ශබ්ද විපාකන කරන අය මේ ශබ්ද තරංග විපාකන වෙන මේ යන්ත්‍රෝපකරණ ඒ සියල්ලම දුක්ඛායි සත්‍යයි නේද මේ ඇති කරන කුෂ්ණාව සමුදය සත්‍යයි නේද ඒ දෙක නැති නිවන නිරෝධ සත්‍යයයි නේද? නිවැරදි සත්‍යයේ ආර්ය සත්‍යය මාර්ග මාර්ග සත්‍යයයි නේද? මේ වාගේ නිවනින් හසුරවනවා නම් හිත හැම වෙලාවෙම මේ ඇහෙන දේවල් අපට සාමාන්‍යත්වයේ කරගන්න පුළුවන්. මේකයි සාමාන්‍යත්වයේ යන කොට කාරණා වලින් ලාභානුත්තරී. ලාභානුත්තරී නම් හඳුන්වන්නේ මේ ලෝකයේ නෙවෙයි කියලා මේ ලාභ කරනවා. පුත්‍රයන් ලබනවා, භාර්යාවන් ලබනවා, සංකීර්ණ තුනේ කාලේ ලබනවා, දේවල් ලබනවා, ඒක කරන් ලබනවා. වාගේම නම්බුනාම ලබනවා, තීර්ථය ලබනවා, මේ පැටි රක්ෂාලාම ලබනවා, මේ හැම දෙයක්ම ලබනවා. ඒ ලබන හැම දෙයකින් මොකද ඉතිදේ හයනිකව මානසික කාර්ය නිසා ලෝභ දෝෂ මෝහ ආදී අනේකයේ අපසල් භාවය, කෙලෙස් භාවය. කෙලෙස් කියන්නේ කෙලෙස් භාවය නේද? කියලා සිතාගත වෙනවා. නමුත් සර්වඥයන් වහන්සේ දේශනා කරන ලාභයක්. මොකක්ද මේ ලාභය? යම් කෙනෙක් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. මෙන්න මේක ශ්‍රද්ධා ලාභය. මේ ශ්‍රද්ධා ලාභය තමයි ලාභයන් අතරේ ශ්‍රේෂ්ඨතම උත්තරීතර ලාභය. එතකොට ශ්‍රද්ධායට සමායනී සියලුම කුසල ධර්මයන් රැස් වෙන්නේ. ශ්‍රද්ධා ජාතෝ උපසංක්‍රම දී. ශ්‍රද්ධා විකාශයෙන් වෙනවා. උපසංකරන්තෝ කායිපාදේ ඥානනයටත් වෙනවා. පරිසාසන්තෝ සෝතමෝධාපි ඥානනයෙන් දෙසවත් නමාගෙන යමක් ආගන්න බලාපොරොත්තු වෙනවා. ඕයිත සෝතෝ ධම්මං තුනාති දෙසවත් නමාගෙන බුදුබණ අහනවා. සුත්තාන ධම්මං ධාරේති අතෝ ධම්ම ප්‍රවේතේ ධරා ගන්නවා. දතාන ධම්මවණං අත්තං සංයුක්ත පරික්ෂති අදෝ ධම්මං කඩ නුවණින් මෙහි කරගන්න. අත්තුම පරිත්තෝ ධම්ම විඥානං කමන්ති. දාන කඩ දීපත් කරන්න කරන්න රැතෙන් පටන් ගන්න. ධම්ම විඥාන සංඛ්‍යාත පිටංගෝ යාවති. ධර්මයේ රැතෙන් රැතෙන් ඒ ධර්ම අනුගමනය කරන්න සංයක්ෂණක් ඇති වෙනවා. රාගයෙන් සංගදාත උත්සාහී ඒ සම්බන්ධ උත්සාහයක් ඇති වෙනවා. උත්සාහ හිතවා තුන යෙදී ඒ සම්බන්ධ සමහර කොච්චර දුරට මේ ධර්ම අනුගමනය කරන්න පුළුවන්ද කියලා කියලා නැනලා තෝරනවා බලන්න. තුනෙක කලා තියෙන්නේ ඒකේ තුලනේ කරලා තේරුම් අරගෙන මට මෙච්චර පුළුවන් කියලා කියන මෙච්චර පුළුවන් වැඩ කරගන්න කියලා තේරුම් අරගෙන ඊට උඩ අදාළ ජීවිය වඩනවා. වෛකටෝ පායනකේ පරණ සත්‍යං කච්චකාරෝති. ඒකේ මධ්‍යමේ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මඟ නුවණින් ආબોධ කරගන්න. පඤ්ඤාඥාන අතුරුගේ සත්‍යදී ඊළඟට සත්‍යයට නුවණින් එක ආબોධ කරගන්න වහා ගන්නවා මම මෙච්චර ධර්ම ආબોධ කරගත්තා. දැන් බලන්නේ නිර්වාණාභෝධයේ දක්වාම යන මාර්ගයේ මුල කෙරෙන්නේ ශ්‍රද්ධාවයි. ඊටා මේ ලෝකදා කියන්නේ සීලම දේවට වඩා උතුම් ලාභය ශ්‍රද්ධා ලාභය. දැන් වෙනස් වෙනස් දේවල් කෙරේ ශ්‍රද්ධාව ලැබෙන්න පුළුවන්. අනිත් සාත්‍රෝ සාධන ගැන ශ්‍රද්ධාව ලැබෙන්න පුළුවන්. ඒවා සැබෑ ශ්‍රද්ධාව නෙවෙයි. සැබෑ ශ්‍රද්ධාව නම් සත්‍නාත්‍රයේ කෙරේ දීවා ගන්නා වූ පිළිගැනීමේ ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාව කියන්නේ නියම තේරෙම පිළිගැනීමයි. ජාති පෙරවන් කරගෙනා කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීම. ඒ පිළිගැනීම නිසා තමයි මේ සෑම කුසලයක් සිදු කරගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි නම් දෙන්නේ. පිළිගැනීම. භාවනා කරන්නේ, මෞඛ්‍යයන් ඉවරයන් කරන්නේ, වැඩි කියන්නේ කල කරන්නේ. වත් පිළිවෙත් පුරන්නේ, බණ අහන්නේ, බණ කියන්නේ. ඒවා වෙන පින් දෙන්නේ, පින් අනුමෝදන් කරන්නේ. පස්වයෙන් වලකින්නේ ප්‍රාණඝාතයෙන් වලකින්නේ ශ්‍රද්ධාව නිසා. අවින්නාදායෙන් වලකින්නේ, විචාකාරයෙන් වලකින්නේ, බොරු කියනෙන් වලකින්නේ, සුලාකාරයෙන් වලකින්නේ. රාමයෙන් හේතෙන් වලකින්නේ, පරිසබයෙන් වලකින්නේ, හිස්දයෙන් වලකින්නේ, අනුගුදේ කාකරන කරන්නේ. අනුගුදේ ගැන මුදිතාව පුළුවන්නේ. ඒ වගේම අනුකේ ක්‍රෝධය කියන කරන්නේ විසුදු නොගන්නේ සද්ධා මුල් කොටගෙනයි. නිසා සද්ධා බීජයන් කියන දුක නිසා වෙනවා. සද්ධා වායයේ වාතන බීජයක් වගේ. සද්ධා හත්තන් කියලා කියනවා. සද්ධා වායයේ සම්පත් ලබා ගන්න හතක් වාගේ. සද්ධා ධර්මති පාඨය කියලා කියනවා. නිවනට යන මාර්ගෝපකාරණ කරන්නේ සද්ධා වෙලයි. එනිසා මේ විදිහේ සද්ධාව සබ්බේ නිස්සම් කියලා කියනවා. කියලා මුතුන් වාස්තුව සාධාරණයි. මේ නිසා සද්ධා පිටුවා ගන්න ඕනේ ලාභයක් ගැනීම ඒක ලාභානුත්තරයයි. ඒ ලාභානුත්තරය නිසා සත්‍යාන විසුද්ධිය සංකාමයේ ත්‍රිසු කරගන්න ලැබෙනවා. සෝම පරිද්දාන සමතික්‍රමාවේ සෝම හැදින් ඇලෙන්නේ නිස්මෝයන්න පුළුවන් වෙනවා. දුක් දෝමනසානං අත්තරාය කායික දුක් මානසික දුක්නක් ඉක්මවා යන්නේ හේතුවක් වෙනවා ඥායත් අභිගමාය සතර මාර්ගඥාන කර්මයන් ලබන්නේ හේතුවක් වෙනවා නිබ්බානක සති ක්‍රියාය සර්ව දුක්ඛයන්ගේ සංසිඳන වෙන අමාමහේ සාක්ෂාත් කරගන්න හේතු වෙනවා ඊළඟට සතරෙනි කාරණේ සිතානුත්තරී සිතානුත්තරී නම් මේකනේ හැදෙන්නේ මේ ලෝකේ බොහෝ දෙනා බාහිර සිත් ප්‍රසාරයෙන් ඉගෙන ගන්නවා. බුද්ධ කාලේ මොන ආර්ථික ශිල්ප, ආර්ථික ශිල්ප, සාහිත්‍ය ශිල්ප, ධර්ම ශිල්ප, සාහිත්‍ය ශිල්ප ආදී මේ ශිල්ප. යම ඉගෙන ගන්නවා. මම ආදායනවා. බාහිර ශාස්ත්‍රීය සාධනවලදී ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි අන්නේ ශාස්ත්‍රීය සාධනවල ධර්ම ඉගෙන ගන්නවා, ප්‍රතිපද ඉගෙන ගන්නවා, සීල වෘත්ති ඉගෙන ගන්නවා. මේ ඉගෙන අනුත්තර ඉගෙන ගන්නවා නෙවෙයි. එයින් අර නිදීදා විරාග නිරෝධ දුක් සමාධි ආදී සංසිතිකේ ලැබෙන්නේ නැහැ. එයි සිද්ධියේ ලෝභ ආදී අකුසල ධර්මයන් නැති දුක ඒමයි සංසාරයේදී තියෙන්නේ. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා හේතුවාගෙන ගෞරවය හේතුවාගෙන රක්කේ හේතුවාගෙන බුද්ධ කාමයේ සීලයෙන් ගන්නවා. සමාධියෙන් ගන්නවා, ප්‍රඥාවෙන් ගන්නවා. කොතෙන් මේ කියනවනම් බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන සීලාදී ගුණ පුරුදු කරනවා. අභ්‍යාස කරනවා දියුණු කරනවා මේකේ නිදිමින තමයි තුන් නිදිමින වාගේ ඒ සීල සමාදානයේ සීල ශික්ෂාව දියුණු කරගන්න සමත භාවනාවේ සමාධි ශික්ෂාව දියුණු කරගන්න දර්ශනා භාවනාවේ ප්‍රඥා ශික්ෂාව දියුණු කරගන්න මේ සීල ශික්ෂාව ඉගෙනීමේ හදාරීමේ අනුගමනයේ කිරීමේ මොකද සිද්ධ වෙන්නේ සත්‍යාන විසුද්ධිය කියන ආත්ම විසෝධනයේ සිද්ධ වෙනවා සංකාර විසුද්ධිය වෙනවා කියලා කියන්නේ වගේම ශෝක පරිදය ඉක්මවා යන්න හැටි වෙනවා. දුක්ඛ දෝමනයන් ඉක්මවා යන්න හැටි වෙනවා. සතර මාර්ග සතර ඵලයට පැමිණීමක් ලැබෙනවා. සාත නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඊළඟට පස්වෙනි කාලේ කාර්යචර්යාවට උත්තරී. ඒ කියන්නේ වස්තු විවේක කිරීමේ උතුම්ම උපස්ථානය. ඒ ලෝකයේ රබින්ද සේවය කරනවා, පිටුරුම සේවය කරනවා, නැතිවෙන තුරු සේවය කරනවා, බාහිර සාස්ත්‍රීය සාධනවල පූජකවරුන් සේවය කරනවා ඒ සේවය කිරීමෙන් උපස්ථාන කිරීමෙන් විශේෂීතර විරාම නිරෝධ නිබ්බාන ආදී අනුසස් ලැබෙන්නේ නැහැ ඒ වගේ බොහෝ දේ සමාන්තර ලැබෙනවා සංකාර විද්‍යුත්යෙන් එකක් හේතුවක් වෙනවා නමුත් සරුවඥන් වහන්සේ පාදා දෙනවා යම් කෙනෙක් ශ්‍රද්ධා පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන එවාගෙම ප්‍රසාදයේ පිහිටුවාගෙන බුද්ධ රත්නයේ උපස්ථාන කරනවා ධර්ම රැකගෙන උපස්ථාන කරන සංඝ රැකගෙන උපස්ථාන කරන සීලතුන් උපස්ථාන කරන වගිනවා පූජා සංස්කාර කරන මොහොතේ සංහාර වෙනවා විහාර මේ සාර සංග්‍රහයේ සකස් කරනවා බොහොම සකස් කරනවා සාහිත්‍ය වර්ණනා කරනවා සංඝ රැකගෙන සීවරේ පින්ද පාට සේනාසන විලානක් කරක් කියන්නේ සංග්‍රහ කරනවා මේවා උපාරි කාර්යවලට උපස්ථාන මේ විපස්සනා කිරීමේ මොකද සිද්ධ වෙන්නේ අර මේ සදාන් කළා රමේ සංකාන සත්‍යාන විකෘතිය සත්‍යයේ පිළිසිදු පිළිසෙ හේතු වෙනවා. එවාගෙම සෝම පරිදේව දුක්ඛදෝමනස්ය විස්මෝයන්ගේ හේතු වෙනවා. සතර මාර්ග ඵලාභෝගයේ හේතු වෙනවා. නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා. ත්‍රිසා උපස්ථාන අතරින් තුන් උපස්ථානය තුනුරුවන් උපස්ථාන කිරීමයි. හයවෙනි කාරණය තමයි අනුස්සතා මුත්තයි. අනුස්සතා මුත්තේ කියන්නේ සිහි කිරීම අතරින් උතුම්ම සිහි කිරීම. මේ ලෝක සාහිත්‍යයේ බොහෝ දෙනා මේ දෙවි කරනවා. අමුදරුවන් ගැන සිහි කරනවා, යාදරුවන් ගැන සිහි කරනවා, යාන වාහන ගැන සිහි කරනවා, දුවපිටි කුමුරු ආදී ගැන සිහි කරනවා, නම් නාම ගැන සිහි කරනවා, අතීතයේ දේවල් තුනේ ඇති සිහි කරනවා, නෑදෑයන් ගැන සිහි කරනවා, රජදරුවන් ගැන සිහි කරනවා, මේ දේවල් සිහි කරනවා. අනිත් සාස්ත්‍රෝ සාසනවල දේවල් සිහි කරනවා. ඒ විදිහට මේ හේතන වාරයක් පාසා මේ ලෝභ දෝෂ මෝහ විපාකයෙන් ගැටෙන බැරි අර නිබ්බිදා විරාම නිරෝධ උපසම අවිඤ්ඤා සම්භෝග නිබ්බාන කියන මේ අර්ථ කිසිවක්ම සිද්ධ වෙන්නේ ඒ කියන්නේ බාල ප්‍රතිඥාන කාර්ය දේවා. යම් කිසි ශ්‍රද්ධාව හේතුවාග, ගෞරව හේතුවාග, භක්තිය හේතුවාග, ඒකාන්ත විශ්වාසයේ හේතුවාග මේ බුදුගුණ දෙහි කරනවා. දහම් ගුණ දෙහි කරනවා. සබ්බ ගුණ දෙහි කරනවා. සියලු තුන්ගුණ ඉදිරි කරනවා. මේ සීතිවිද සීතිනේ මාත්‍රයෙන් තුන්ව සීතිවිද නයි. ඒ මානසාද ඒ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ, සියලු ගුණ මේවා සිහි කරන්න සිහි කරන්න චිත්ත සංකාමය යතිවිද වෙනවා. මෙලොව තියෙන පුදුම අනුකම්ප ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ සිහි කරන සිහි කරන ආයයක් පාසාම චිත්ත සංකාමයේ පිළිසිදෙනකොට වස්තු රූපයක් පිළිසිදෙන උදලස්තු රූපය වස්තු ලෝකයේ පිරිසිදු වීම නිසා මේ ධාතුව පිරිසිදු වෙනවා. මේ ධාතුව පිරිසිදු වීමෙන් සතර ශරීරයේ පිරිසිදු වීමට ඇතිවී නිරෝගී රූප කලාවකුනේ සංකල්පය. සමාධිලා භෝගාභාග සහ සම්පති වෙනවා. දැන් අද කාලයේ තේරවන්නේ පිළිකා රෝගදය රෝගේ රෝගදය දස රෝගනේ මේ දේවා මේවා සංකල්පයේ සහ මේ නිරෝගී රූප කලාවකුනේ හේතු වෙනවා. එතකොට නම් මේ සැපෙන් නිදයනවා. සැපෙන් අවදි වෙනවා. නපුරුෂයන් ලෝකෙන් යනවා. දෙවියන්වත් ප්‍රිය වෙනවා. මිනිස්යන්වත් ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවක් සැලසෙනවා. එවාගෙම අවියාවද වසවිත දිවි අවි මේ විපස් විපස් ගලපෙනවා. මොහොනේ වාගේ තහපත් වෙනවා. හිතේ සමාන ශක්තිය වැඩි දියුණු වෙනවා. කොටින් කියනවා නම් මරණාසන්න මොහොත දක්වාම තීන්ති මාර්ග ජීවිතයක් ගත වෙනවා. දෙලොවම මෙසේ ලැබුණා සතර ගමනේදී පිට සාකරක නූපදින්නේ කියනවා. සියත විසුරු නොරන්නේ කියනවා. අද මොනදේ උම්මාසක මන්ද බුද්ධිකේ කෙනෙක් වෙන්නේ කියනවා. එවාගෙම දුර්භාග්‍ය නොවන්නේ කියනවා. ඕම් වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක් කියනවා. උපනුකන්තන කල්යාණ මිත්‍රයන් ඉලා දෙනවා. යම් කාලයක බුදු කෙනෙකුන් පහළ වුණොත් ඒ බුදුවරයන් වහන්සේ තමන් ඒක සරාගෙන ඉඳලා දෙනවා. එවාගෙම වාම ධර්මය අවබෝධ කරගන්න සමත් වෙනවා. මේ ආදී විශේෂ ආනිසංස මෙලවක් හරියක් ලැබෙනවා ඒකා සරුවක් යනවා දේශනා කළා මේ බුද්ධ ගුණය ධර්ම ගුණය සංඝ ගුණය කියන ගුණ මේ ආවර්ජනා පිළිගෙන ඉගෙන සත්‍යාන විසුද්ධිය සත්‍ය සංකාර සෝධනේ සුද්ධියේදී හේතු වෙනවා පිරිසුදුයේදී හේතු වෙනවා වගේම සෝත පරිඥාන සමතික්ෂණාවේ සෝත පරිඥාන කියන මේවා ඉක්මවා යන්නේ හේතු වෙනවා දුක්ඛ දෝමනසාන මත්තමාවේ කායික දුක් මානසික දුන්න ඉක්මවායාමට හේතු වෙනවා. ඥායත් අභිඥාය සතර මාර්ගඥාන පරිඥා ලබන්න හේතු වෙනවා. නිදානක සති විහාලය සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා. මෙන්න මේ විදිහට සරුවක් ගන්නවා මේ අනුත්තරේ ධර්මය පරිත්‍යාව දේශනා කළා. දේශනා කළ අවසානයේදී ධාත තුනකින් මේක සම්පූර්ණ කරනවා. දීගස්සන වරං රද්ධා කවනන්ත අනුත්තරං ලාභානුත්තරං රද්ධා සිතානුත්තරේ රසා උපස්සිතා භාවිතරිනේ භාවයන්ති අනුස්සතිං ඉරේක සාපේකං යුක්තං තේනං අමස්සගාමිනං අපමාදිනේ කමුලිකානිත කාසීල සංගුතා ඒ කාලේන පච්චෙන්ති අස්ස දුක්ඛං නිරුද්ධති මේ ගාථා තුනේ මේ සමහරේ සම්පූර්ණයේ කොට පාදා දුන්නා. මේ දක්ෂින වරන් රද්දා යම් කෙනෙකුට මේ දැකීමෙන් උතුම් දැකීම වූ දර්ශනා මෙතේ ලැබෙනවා නම් ස්වාමීන් සාමාන්‍යෝත්තරයක් ලැබුණා නම් ලාභාන්‍යෝත්තරයක් ලැබුණා නම් සිතාන්‍යෝත්තරයක් ලැබුණා නම් කාර්යකාරියානුත්තරය දිනිකා සිටියානම් අනුස්සතානුත්තරය ලැබුණා නම් සේනම් මමත ගාමින මේ අනුත්තරය ධර්මහාය ශේන භූමියට නිර්වාණයට යන මාර්ගයක් වාට පත් වෙනවා අපමා මේ පමුදිතා ඒ අතෝ එලෙමසිරි දීනෝනේ යුක්තව සතුටෙන් ජීවත් වන්න වේනවා මේක කා සැලසුදු නෝනින් කටයුතු කරන්න වේනවා සීල සංවතා සීල සංවරයතු වේවා. මේ කාමයේ සත්‍යයෙන් සියස්සුත්තා විරුද්ධයේ යම් කෙනෙකු දුක් නිරෝධය වෙනවා නම් ඒ සාංශ නිර්වාණ ධාතුවල සුදුසුතාවය සමිනේනවා කියන එක මේ ගාථාවලේ දේශනා කළා. දැන් අපි කලකා ගන්නු අපේ කියන්නේ අනුත්තරේ ධර්ම පිළිතුවා ගන්නට අපේ සිිතේ අනුස්ථාන ඇති කරගන්නේ කොහොමද කියන්නේ. අපි කටට පින්කාරයක් පින්කාරවක් දෙකක් ලබාගෙන තියෙනවා. මේ ඇත්තට අපි ආරාධනා කළ දෙයකට ඕනේ මගේ දෙනකට දකින්න ලැබෙන ලැබෙන හැම දෙයකදීම මට සුදා පිටින් යුක්තව ලැබෙනුනේ ලැබේවා කියලා අපි ඇත්තට ආරාධනා කරන්න ඕනේ. අපි බොහෝ රටේ කුසල් කරනවා අහා කහන්න පුළුවන් දෙකමනක් ලැබෙන්නේ කියලා. අපි දෙකමනට ආරාධනා කරන්න ඕනේ, අවිචාර කරන්න ඕනේ. දෙකමෙන් අහන්දා ලැබෙන හැම දෙයකදීම මට කුසල් පිට පහල කරගන්න ඕන පහල වේවා කියලා අවිචාර කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ලැබෙන ලැබෙන හැම දෙයකදීම යෝනිකෝ මනසිකාරේ පාල කරගන්න ලැබේවා කියලා අපි අනිශ්චාන කරගන්න ඕන. ඒ වගේම අපේ මුළු ජීවිතේම සියලු සමාජ පඤ්ඤා ගුණ වැඩි ඇදෙට පහත්වා ගන්න නුවණ පාල වේවා කියලා අනිශ්චාන කරගන්න ඕන. ඒ වගේම අපේ දැක දෙපා හේතුව ලක්ෂණ සෑම උපස්ථානයක්ම සත්නාත්‍රයේ උපස්ථානයක් වේවා කියලා අපි අනිශ්චාන කරගන්න ඕන. අපේ නිින්දෙන් අවදිව සිටින අවදියෙන් නැහැන වෙලාවක වෙන අතනඥාන ගණන දේශනාවක් ආවේ අපේ සිතට බුදුගුණ දිනේවා ධාම්මගුණ දිනේවා සංගුණ දිනේවා සිල්ගුණ දිනේවා කියලා පිටුත් ආරාධනා කරලා තියෙනතෝ මේ වානුගමනයේ කිරීමේදී අපි ලබාගත මේ කුණ්‍යාවක් මේ ජීවිතයේ කිරෙන් පුරවාගෙන අර කිරිනු කල්යක් වාගේ කිරෙන් පුරවාගෙන මෙලොව කැමැතිගෙන මෙලොව මඟ කරණේවත් නොලැබුණොත් නියම දක්වාම සුගතිගාමීව භවයෙන් භවයට කැමැතිම ජීවිත ගෙවාගෙන නමිත දුක් අනාත්ම ත්‍රිලක්ෂණ හේතුයෙන් දුක්ඛාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර දුක් ගෙවන් කොට අධිරාමයේ සාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු පරිසරය වෙනවා. ඒ සාමයේ දාපතන අභිනව මාර්ග කාර්යය තුළදී මේ ගම් ප්‍රදේශයේදී මේ නගර ප්‍රදේශයේ මේ ලංකා ප්‍රදේශයේ කිසි තැනක ප්‍රාණඝාතයක් නොම වේවා කිසි තැනක අදින්නාදානයක් නොම වේවා කිසි තැනක කාම මිත්‍යාචාරයක් නොම වේවා කිසි තැනක බොරුවක් නොකිය වේවා කිසි තැනක පුරාපානයක් සිද්ධ නොවේවා කිසි තැනක තේලාම්බක් ඇති නොවේවා කිසි තැනක පරිපත් කල්පවත් නොමාරුවක් නොවේවා කිසි තැනක නිෂ්කල කතාවක් ඇති නොවේවා පිටතන සාමයේ දේක ආසා පිළිමේ අවිද්‍යා පහළ නොවේවා පිටතනේ පිටතනේ කෙනේ ක්‍රෝධීර්ෂා පහළ නොවේවා පිටතනේ නිසුදු නොගන්නේවා හේවදනා සමිදි දුව දානසේ භාවනාවේ කුසල අවිස්කාරකටගෙන උදාකරන වර්ගය පුණ්‍ය වර්ගය පාරමී වර්ගය ධර්ම වර්ගය වාසනා වර්ගය බාද පනවා ගන්න අවිස්කාරම කෙරෙතුවා කියලා අපි ප්‍රාර්ථනා කරමු දැන් මෙතේ කියලා පිළිතුරු මේ ධර්මවල තරන් දුන්නා. මම මෙතන මුලින් සඳහන් කළා වගේ කිසි කෙනෙක් නැගිටින්නේ නැති ආවම මේ බල සබේ කරන දුන්නා කියලා. දැන් මෙතෙක් නාතු මේ බණ ඉන්නේදී අපේ සංකාන තුළ පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, ප්‍රාදාරූප යන මේ නාම රූප ධර්ම කියන්නේ ඒ ඒ දැනවසන යක්ෂයන් පාදා සත්ව කබලක ජනු අද පුරන්නා මේ දිවි දිවි ගියා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර නිතර දෙලිපෙලිය කරගෙන අදුස්සයි. යමක කැමතිකේ නොතුන් ඇතිවෙන අනාත්මයි පිළිපොඳයෙන් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප කියන්නේ සීලන සංකත සංකාත විපරිණාම ස්වභාවයෙන් යුක්ත දෙයින් දුක්ඛාර සත්‍යයි. ඒ දෙක ඇති කරන ආදීව නිදාන කනිරෝධ පරිෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. එය දෙකම නැති සාර්ථක නිර්වාණ ධාතු නිස්සන්න විදේ සාසංක සමතාත්ම විස්සදලේ නිරෝධ සත්‍යයයි. නිවනාවෝධ කර ගැනීමට වැඩි හේතු වෙන නිර්වාණ හේතු දර්ශන අභිත්‍යාර්ථය යුක්ත වෙන ආර්ය සත්‍ය මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේලා දිගුණලා පුරෝ පාරමී දෙනේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අභිරාමය අමහා මහ නිවන් ලැබියා සතර දුක් කාරණේ කොට පෙර ජීවන නිවන සාංශ නිරෝධයෙන් සැලසී වදාළ බුදු පදයේ මුළු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමසල්යාවේ ගෞරවාකාර සමාග නමස්කාර වේවා අපේ ජීවිතයේ පූජා වේවා අපරද මුළු ජීවිතේ පුරාගත් වන සෑම කුසලයක් පාරමී බාටපත් වේවා සතෝ ප්‍රතෝ භූතයෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය ආවෝදනය වේවා කියලා අනිත්‍යන්ත බාගන්නේ